වාහන යනවා කියලා තමයි අපි කියන්නේ. හැබැයි වාහන නිකන් යන්න බෑ. ඉන්ධන ශක්තිය උපයෝගී කරගෙන වාහන යනවා. එහෙම කියන්නේ නැහැ කවුරුත්. ඇයි? එහෙම කිව්වම එයාට ටිකක් මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතෙනවා. වාහනයක් යනවා. වාහන තුනක් ගියා. ඉන්ධන ශක්තිය උපයෝගී කරගෙන වාහන තුනක් ගියා. ඒක තමයි ඇත්ත. එහෙනම් සිත සිතවිල්ලක් වශයෙන් ක්‍රියාත්මක වෙලා එළියට යනවා. සිතවිල්ලක් වශයෙන් කයෙන් බෑර වෙනවා. මොනෝලින්ද? ප්‍රාණ ශක්තිය උපයෝගී කරගෙන ප්‍රාණ ශක්තියත් එක්ක චෛතසිකේ යන නිසා තමයි ඒ ප්‍රාණ ශක්තිය දැන් මේකේ තියෙන එකයි එළියේ තියෙන එක දෙක එක නේද? ලිඳකින් බෝතලයකට ගන්නවා බාල්දියකට ගන්නවා මුට්ටියකට ගන්නවා කෝප්පයකට ගන්නවා වතුර. හැම එකෙම රස එකයි නේද? එකම ලිඳනේ. එහෙනම් මේකෙන් සිතවිලි 5000 ගියත් ඒ සිතවිලි වල තියෙන ප්‍රාණ ශක්තියයි කයේ තියෙන එකයි දෙක එකයිද දෙකයිද? එහෙනම් මේ ලෝකේ කොහේ හිටියත් අර චේතනාවට අනුව ශක්තියට අනුව පරිසන්දන ඇයි අර ප්‍රාණ ශක්තියේ තියෙන අය අණුවල තියෙන DNA එකයි අපේ කයේ තියෙන DNA එක දෙක එකයි ප්‍රාණ ශක්තියක් කියන ශක්ති විශේෂය ඒකත් අණුවලින් ඇදලා තියෙන ඒකේ DNA එකක් තියෙනවා ඒ DNA එකයි අර සිතවිල්ලත් එක්ක මිශ්‍ර වෙලා ගියානේ අරගෙන එළියට ඒ ශක්තිය දෙකම එකයි ඇයි ඒකේ තියෙන තේ DNA එක ඒ DNA දෙක එක නිසා ළඟ 500ක් හිටියත් ඒගොල්ලන්ට පරිසම් දෙන්නේ නැහැ මෙයාට වදින්න තියෙන අකුණ මෙයාට විතරක් හරියට වදින්න මොකවත් අනික් අතට වෙන්නේ නැහැ මෙයාට වෙන්න තියෙන දේ මෙයාට විතරමයි වෙන්නේ. ඇයි? ප්‍රාණ ශක්තිය උපයෝගී කරගෙන තමයි සිත ක්‍රියා කරන්නේ, සිතවිලි නිර්මාණය කරන්නේ. මම ඉන්නවා කෝපය හඳුරන්නේ ඒ පිළිබඳව මතකයකුත් නැහැ. දැන් මේ දෙක පෑදිලිද දෙන වෙනම. ඔබ වහන්සේ ඉන්නවා කෝපය හඳුරනවා කෝපය පේනවා. හරිද? මම ඉන්නවා කෝපය හඳුරන්නේ නැහැ. කෝපය පිළිබඳ මතකයක් නැහැ. හරිද? එතකොට ඔබ වහන්සේ මේක කෝපයක්. මේක කෝපයක්. මේකෙන් පැන් ගන්න පුළුවන්. මේම කරන්න පුළුවන් කියලා කියනවා. දැන් මගෙන් ඇහුවා මම කෝප කතාව කියන්නේ. අයි මං දන්නේ නැනේ. මොනවාරි උපකරණයක් මේක. අල්ලන්නත් පුළුවන්. වලක් වාගේ තියෙන මේකට මොනවාරි දාලා මොනවාරි වැඩක් ගන්නත් පුළුවන්. අරන් බලන වැලි ගන්න පුළුවන්. පස් ගන්න පුළුවන්. වතුර ගන්න පුළුවන්. මොනවාරි දාන්න පුළුවන් ගල් කැට. මේ මේක මොකද්ද කියලා දන්නේ නැහැ. මේ මේ වගේ දේවල් වලට මේ ගන්න පුළුවන්. දැන් ඔබ වහන්සේ මේක කෝපය කියන අර මතකෙන් අඳුනාගත් එකයි මතකයක් නැතුව මං අඳුනාගත් එකයි අතර සම්බන්ධයක් තියෙනවා. මන් තුලත් මේ කෝපය කියන සංකල්පය තියෙනවා. මේ වර්ණය සුදුයි කියලා කියන්න මම දන්නේ නැහැ. මම වනගත වෙලානේ පුංචි කාලේ ඉඳලා පාටවල අඳුරන්නේ නැහැ. හැබැයි මේක දැක්කාම මේක නිකන් මේ සුදු පාට වගේ මේ පාට මම දන්නවා. හැබැයි මේක සුදු කියලා කියන්න දන්නේ මේක දැක්කම මේ නිර්මාණي මට මතකයි. 10ක් එක්ක මේ කෝප්පේ තියලා මොනවද අතන තිබුණේ කියලා ඇහුවා මං ටක් ගාලා පේනවා මේක තමයි අතන තිබුණේ. ඒතකොට දැන් කෝප්පේ මං අඳුරනවානේ. හැබැයි අඳුරනාට මේක කෝප්පේ කියන මතකයක් ඇතුලේ නෑ. මේ මොන පාටද? දන්නේ මේ මොන පාටද? දන්නේ මේ පාට අඳුරනවද? ආ ඔව්. මේ පාට එතන කොතනද? ආ මේ තින්නේ මේ තින්නේ. එතකොට එයා පාට හඳුරනවා. හැබැයි එයා කියන්න ඒක නෑ. ඒ සම්මුතිය නෑ එයා තුල. දකින්නකොට පේන්නේ කෝපෙද? එහෙම නැත්නම් ඇතුලේ තියෙන මතකයේද? එච්චර නේද ප්‍රශ්නේ. දැන් ඒකට තමයි උත්තර දෙන්න මානසියෙන්නේ මම. දැක්කාම ඇතුලේ න ගන්නව නේද සංඥාව. ඒ සංඥාව මතකයක් වෙනවා. ඇතුලේ තියෙන එකට අනුව කෝප නැතුව කෝප පේන්න එපා. එහෙම පේනවද? නෑ. ගස් නැතුව ගස් පේන්න එපා. දැන් අතුලේ මතක තියෙනවද? එහෙම පේනවද? දැන් තේක ගස් නැහැ. හැබැයි තේක ගස් පිළිබඳ මතකයක් තියෙනවා. නිකන් ඉන්නකොට තේක ගස් හරි ලස්සනයි. තේක ගස් ද්විපාර්ශිකයි. එහෙම කියනවද කට්ටිය? එහෙම කිව්වන අය ස්පිතාලට ගෙනියනවනේ. ඇයි යාට අසනීපයක් තියෙනවා. එහෙනම් මේ ඇතුලේ තියෙන මතකයන් නිකන් පේන්නේ නැහැ. එතකොට දැන් මේන් එකක් එන්න එපා. මෙන් එකක් එන්න ඕනේ නේද? ඇහෙන් හරි කනෙන් හරි දිවෙන් හරි සමෙන් හරි මොන හරි එකක් ඒ එනකොට එන එක මොකද්ද? අරක නෙමෙයිනේ. එන එක අරක නෙමෙයි නම් අරක නැතුවක් මේක එන්න එපා. එන එක ඇතුලේ තියෙන තැම්පතුව නෙමෙයි නම් ඒක වෙනම කාරණාවක් නම් මේ තැම්පතු එළියෙන් එන එකට එන්නේ නැතුව එන්න කලින් ඇතුලේ තියෙන එකෙන් ඒ කෝපපින් ඔක්කොම පේන්න එපා. දස්කොළම් ඔක්කොම පේන්න එපා. එහෙම පේන්නේ නැහැ නේද? එහෙනම් මොකද ඒකට හේතුව එළියෙන් එන එක ඇතුලේ තිබුණාම ඒ දෙක සංසන්දනය වුණාම ඒක ක්‍රියාත්මක වෙනවා. තියෙනවා. ක්‍රියාත්මක වෙන්න සංඥාවක් ඕනේ. කාන්තාවක් නැහැ. කාන්තාව පිළිබඳ කතා එන්නේත් නැහැ. ඒ පිළිබඳව සිටිවිල්ල පාළ වෙන්නේත් නැහැ. දැන් රාග එනවද? රාත් වෙලාද? තු රාගෙ නැත්නම් අනාගාමි කියලා පොතේ තියෙනවනේ. හැබැයි රාගේ තියෙනවා මතුවෙන්න සංඥාවක් ආවේ නැහැ. දැන් ඇවිල්ලා කාන්තාවක ඉස්සරහින් යනවා. ආරවදී දැන් එයා ආපු වෙලේ ඉඳලා මොකද්ද වුණානේ? ටිකක් වයයෙන් කරන කොණ්ඩේ හදනවා, ලස්සනට ඇද වෙන hina වෙලා ඉන්නවා, සෙට් එකේම හදනවා. මොකද්ද එකක් වෙලානේ යාට? ඒ කියන්නේ මෙච්චර වෙලා තිබුණේ නැහැ ප්‍රශ්නේ. දැන් තියෙනවා. වාඩි වෙලා දැන් කාන්තාවක් ආවෙන වාඩි වෙලා දෙන්නේ කතා කරන පෙම්වතිය ගැන කතා. මේමයි අපි පෙම්වතිය කියලා මාර වැඩේ අර මූදු වෙරළට කියන්නේ. මේ මනුස්සයාට රාගය තියෙනවා. ඇයි අරව ඇයෙනවනේ? එහෙනම් පෙනුනොත් ඇවුනොත්, දැනුනොත්, හැඟුනොත්, සිතුනොත් ඒකට ඒ සංඥාවට අනුව ඇතුලේ තියෙන මතකයක් අවදි වෙනවා. එහෙනම් මේව ඔක්කොම ගබඩා වෙලා තියෙනවා. ගබඩාව අවදි කිරීමක් තමයි මේ ආයතන අයින් කරන්නේ. ඒ අවදි කරන එකට 100 පැවතුවාම ඒකත් එනවා. අවදිත් එනවා. දෙක එකට එකතු වෙනවා. එතකොට අවෝසි කර්මයක් බවට පත් වෙනවා. එළියෙන් එන්නේ හේතුව හේතුව නිසා ඇතුලෙන් අවදි වෙන්නේ ඵලය. අපි 100ෙන් මොනවද කරන්නේ? 100ෙන් බලාගෙන ඉඳලා මොනවද කරන්නේ? හේතුවයි ඵලයයි එකතු කරනවා. බුදුහාමුදුරුවෝ තමයි මේ ටෙක්නික් එක හොයාගත්තේ. හේතුව වෙනම දැක්කොත් කර්මයක් ඇදෙනවා. ඵලය වෙනම දැක්කොත් ඒත් කර්මයක් ඇදෙනවා. දික්ටි දික්ටි මතේ සුත සුත මතේ. ඇයෙනවා නම් දැන් ඇයෙන බව දැනගන්න. ඇයෙන්නේ මොනවද? හේතුව. දැනගන්නේ මොනවද? ඇතුලෙන් අවදි වෙච්ච එක. දිට්ටි දිට්ටි මතේ පේනවා නම් පේන බව දැනගන්න පේන්නේ මොනවද හේතුව පේන බව දැනගත්තේ ඇතුළෙන්නේ ඇහැ ගලවලා තිබ්බම එයා දැනගන්නේ නැහනේ එතකොට පේන්නේ හේතුව පේන බව දැනගන්නේ ඇතුළේ මතකය දෙක එකට එකතු කරනවා හේතුවයි ඵලය එකතු කරනවා මේක කර්ම එතරම් නවත්තන ක්‍රමයක් එතනම මේ කර්ම හේතුඵල දාම එතරම් නවතිනවා දැන් ප්‍රශ්නෙට උත්තරය හම්බ වුණාද ස්වාමීන් දැන් පොඩි කාලේ ස්වාමීන්තර කෝප්පේ 100 30 යනකොට ඩග්ගාල ස්වාමීන්තර මේ කෝප්පේ නියම ස්වභාවය අභ්‍යන්තරයේදම බලන්න පුළුවන් හැකියාව ලැබුණේ ඒ කොයි ආකාරයකද මේ හිත එතන බලන්නේ. ඒ කියන්නේ අරමුණු කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි බලනෝ මතක යන්නේ නැතුව. එතන එතන වර්තමානයේ තුල 100 තියා ගැනීමක් මේ කියන්නේ. ඒක කොයි ආකාරයකද සිද්ධ වෙන්නේ අපි දන්න අපිට කියනවනම් මට තේරෙන්නේ නැහැ. කෝපයක් දකිනකොට ඒක ආයතන 6ටම ගෝචර වෙනවා. සමහර ආයතන වලට වැඩියෙන් ගෝචර වෙනවා. සමහර ආයතන වලට අවමේ ස්වල්පෙන් ගෝචර වෙනවා. දක්ෂ කෙනාට යන දෙයම පේනවා. අපේ කුංචි කාලේ ආච්චි තේ අරගෙන ඇවිල්ලා එක දවසක් මට මතකයි. සීයට ඒකක් දීලා මගේ තේක ඉස්සරහින් තිබ්බා. කියලා කිව්වා පුතා තව ටිකෙන් ගන්න තේක මේ ටිකක් ප්‍රශ්නේ. එයා දන්නවා. එහෙම කිව්ව තමයි මං ගන්නෙ නැත්තම් ගන්නෑ. කියලා ගියා. සීය මාදියා ටිකක් වෙලා බලලා මගේ නානවා. පුතා කෝප්පේ දිහා බලනකොට මොනවද පේන්නේ? සුදු පාට පේනවා. කෝපේ පේන්නේ නැද්ද? නෑ. සුදු පාට පේනවා. කෝපයක් තියෙනවනේ. නෑ. සුදු පාට තියෙනවා. ඇයි ඇයි එහෙම කියන්නේ පුතා? මං කා පේන්නේ මොනවද කියලානේ ඇල්ලේ. ඈත පේන්නේ සුදු පාට. හරිනේ. එතකොට සිතට සිතට කෝපය පේනවා. නායට මොනවද පේන්නේ? තේ සුවඳ දැනෙනවා. දිවට දැනෙන්නේ නැහැ මොකද නේද? දුර නැති නෑ. තේ බිව්වොත් මේ වගේ රසයි කියලා අර මතකෙන් රසක් දැනෙනවා. සමහර විට ඒ ඒ රසට සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන්. අර අර අර සංකල්පයට සාපේක්ෂවම දැනෙනවා. කනට එන මොකුත් නැද්ද? තියෙනවා. ඒ කෝපේ තිනකොට ඒ ඒ සද්දේ ඒ සද්දය තුලින් සී වුණා. ඒක මට ආදරෙන් තියලා ගියේ. ලස්සනට තියලා ගියේ. අයියෙන් තිබ්බොත් මම දන්නවා මට තරහෙන් දුන්නේ කියලා. ඒ ඒ ශබ්ද තුලත් එහෙම තියෙනවා. හරි. මට කෝපය පෙනුනේ පුතා. මං කා සීයා සිටින්නේ දැක්කේ. මම ඇයෙන් දැක්කේ. හරිනේ පුතා ඇයෙන් විතරයි දැකන. ඌ සුදු පාට පේන්නේ. එහෙනම් අපි මේ දකින්න ක්‍රමවේදවල දෝෂයක් තියෙනවා. දකින්න පුළුවන් කොහෙන්ද කකුලෙන්ද අතෙන්ද බඩෙන්ද පිටෙන්ද කොහෙන්ද දකින්න පුළුවන් ඒකට දැන් ඔබ වහන්සේ ඇයින් නෙමෙයි දැකලා තියෙන්නේ කෝපේ පේන්නේ ඈට ඈට මේ පාට විතරනේ පේන්නේ වර්ණ හතක් තියෙනවා. වර්ණනේ පේන්න ඕනේ. දැන් ඔබ වහන්සේට කෝපමිකම් පේන්න බෑනේ. ඒතර ඔබ වහන්සේ හැගලවල තියලා මේ හිතින්නේ බලලා තියෙන්නේ. ඒක මගේ වරදක්ද? දැන් ඔබ වහන්සේට වැරදිච්ච තැන පේනවද? ඈට පේන්නේ මොනවද? ඒක විතරක් බලන්න. ඔබ වහන්සේ සිතින් බලලා ඈට මේම පේන්නේයි. ඈට නෙමෙයි පෙනිලා තියෙන්නේ. ඒක සිතට පෙනිච්ච එකක්. ඇයි ඒ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සිතේ ප්‍රශ්නයක්. සමහර දැක්කාම යන්නේ කොහොමද නේද? දැන් කෙල උනනවානේ කටට. පේන්නේ කොළ පාට නම් දැන් කෙලාගේයි. ඒ කියන්නේ එයා දැකලා තින්නේ හැයෙන් නෙමෙයි දිවෙන්. දිවෙන් දැකලා තින්නේ. එයා දිවෙන් දැකලා තින්නේ. එයාට වැරදිලා. ආයතනවල ගනුදෙනුව වෙන වෙනම දකින්න දක්ෂ නැහැ. ඒක වඩල නැහැ. ඇයෙන් දකින්න ඕනේ දේ කයෙන් කරනවා. කයෙන් කරන්න ඕනේ දේ කනෙන් කරනවා. දැන් මේ පැටලවිල්ලට අවුරුදු 3කට මමද වගේ කියන්න ඕනේ. ඉලම්පසවල ගුරුවරයාගෙන් තමන් කමටාන අරගෙන තමනුත් ගුරුවරයා වාගේ ශ්‍රේෂ්ඨ තැනකට එන්න ඒ ගුරුවරයා ඇසුරු කරන්න ක්‍රමයක් තියෙනවා. ඔබ වහන්සේ මට වඩා ප්‍රඥා ඉහළ වෙනවා අනාගතේ. මට වඩා ශ්‍රේෂ්ඨ වෙනවා. හැබැයි එහෙම වුණාම මම මේ தත්ත්වයට ආවේ මගේ ගුරුවරයානේ කියන එක තියෙන්න ඕනේ. දැන් යුනිවර්සිටි එකක BA උගන්වනවා. BA කියන්නේ මොකද්ද? කලාවේදී උගන්වනවා ගුරුවරයා. එයාත් ලෙක්චර් කෙනෙක් තමයි. හැබැයි එයාට තියෙන MA. ශිෂ්‍යයා BA ඉගෙනගෙන MA කරලා MPhil කරලා මාචාර්ය වෙලා ඒ විශ්වවිද්‍යාලයටම යනවා. ජේෂ්ඨ කතිකාචාර්ය. හැබැයි මේ කනිෂ්ඨ කතිකාචාර්යලා එයාගේ ගුරුවරයා ඉන්නවා. එයා උගන්වන ප්‍රථම උපාධිය. මෙයා උගන්වන්නේ මේ පච්චාත උපාධිය වලට. එතකොටත් අරයා දැක්කව නැගිටිනවා. ආ නෑ මාචාර්යතුමා. සර් මම මාචාර්ය වෙන්න පුළුවන්. මගේ ගුරුවරයා ඔයා. ඉඳ ගන්න. නෑ නෑ ඉඳ ගන්න. මොකද්ද කාරණාව? ඇයි ඒ කරුත්තේ දෙන්නේ? මම අද කොච්චර උඩට ආවත් මාව මෙතනට ගෙනාවර මුල් ටික උස්සලා දුන්නේ එයා. වඩාගන්නේ ඔබ වහන්සේ තමයි. ඥානපත් කරගන්නේ ඔබ වහන්සේ තමයි. ඔබ වහන්සේ තමයි රාත් වෙන්නේ. ඒවා මම කරන්නේ මම අර පොයින්ට් ටික විතරයි දෙන්නේ. හැමදේම මහන්සියලා වඩලා ප්‍රත්‍යක්ෂ කරේ ඔබ වහන්සේ උනත් ඒක වඩන්න අර ටිකක් දුන්නනේ. ආචාර්ය වත කියලා කියනවා ඒකට. සෛයද් මහරතුන් වහන්සේ වන්දනා ගන්නේ. ඒවා ආර්ය ශ්‍රාවකයා අතර තියෙනවා. අදටත් මම සැතපෙනකොට සීයා සී කරනවා. ඒ පුංචි කාලේ මට කරපු උදව්, ඒ බැඳීම් කඩන්න කරපු උදව්. ඔළුව කොට්ටෙට තියන්න කලින් හිමාලේ එක තප්පරයක් හරි මම මතක් කරලා තමයි සැතපෙන අද මගේ මේ ජීවිතේ මේ ಗುಣධර්ම මට ඒගොල්ල තමයි දුන්නේ. ලෝකේ අනතනම ඕනම තැනක ඉන්න පුළුවන් මේ මානසිකත්වයේ හැමෝම මානසිකලා ඇදුවා. මම මොනවද ඒගොල්ලන්ට දුන්නේ? මොකවත් දුන්නේ නැහැ. මම අදටත් ණය ගැති. ඒ ආශ්‍රමයේ. ඒ ආචාර්යවරයාට අපට දීපු පුණුව. දැන් ඇයෙන දේ තුලින් කෙලෙස් හැදෙන්නේ ඇයි? ඒක අපේ කරගත්ත නිසා නේද? වේන වලින් කෙලෙස් හැදුන්නේ ඇයි? ඒක අපේ කරගත්ත. ඔයකනේ හදන්න තින්නේ මේ පොඩි දෙයක් නෙමෙයි හදන්න තින්නේ. හැම දෙයකම අයිතිකාරය වෙනවා. පේන දේවල් වල අයිතිකාරය මම. පරිභෝජනය කරන ඔක්කොම එකේ අයිතිකාරය මම. ඒ අයිතිකාරය මම යනකොට ගෙනියන්න එපා. ගෙනියන්න බැරි නේ අයිතිකාරය කියන්නේ කොහමද? මේ ටික තේරුම් ගත්තේ නැහැ. මේ ටික තේරුම් ගත්තා නම් ඒ කියන අඩුව හැදෙනවානේ. කමඨාන කියන්නේ මහා ලොකු එකක් නෙමෙයි. සරල එකක්. ඔබ වහන්සේ ඒ දේශනාවලෙම ආරම්භ බලන්න අඟුලිමාල පටාචාරී එතකොට ඒ සුද්ධෝතන රජ්ජුරුවෝ එතකොට දාරුකීරිය ඒ වගේ ගොඩාක් අය මේ අපේ හාමුදුරනේ මේ ගොඩාක් මාංශියලා එහෙම කරපු කට්ටිය නෙමෙයි සරල දෙයක් කරලා තියෙන සරල දෙයක් අපි ලොකු දේවල් වඩන්න නෙමෙයි සරල දෙයකින් ගොඩ යන්න බලන්න ඕනේ සරල දේවල් වල ඉක්මනට යන්න පුළුවන් අපි බලන්නේ මේක නිකන් මා පරිමාන්නේ කරන්නේ ආණ්ඩුවක් හදනවා වගේ වැඩක් කරන්න හදන. එහෙම එහෙම කරන්න බෑ. ඒක කරන්න ඒ ධාරිතාව තියෙන්න එපා. ඒක වඩලා තියෙන්න එපා. අසංකේය ගණන් මේක පුරුදු කරලා තියෙන්න එපා. එහෙනම් දැන් තියෙන්නේ ටිකයි. ඒකට ගැළපෙන එකක් වැඩුවම ටක් ගාලා වැඩෙනවා. දැන් O level කරපු කෙනෙක් රස්සාවක් ඉල්ලනවා. රස්සාවක් ඉල්ලනවා. හැබැයි තියෙන්නේ වේකන්සි ඔක්කොම දීලා ඉවරයි. දිසාපති තනතුර විතරයි තියෙන්නේ දැන්. ඉතුරු වෙලා. එයා කියන්නේ නම් කමන්න ඒක දෙන්න කියලා කියනවා. දැන් ඕලෝල් කරපු කෙනාට දිසාපති දෙන්න පුළුවන්. දැන් එයාට ඒක වැඩ කරන්න පුළුවන්. එයාට නගරය පාලනය කරන්න බෑ. ඒ පරිපාලන දැනුම නෑ එයාට. ඒව මෙහෙවන්න බෑ. ඒ ඒ අවශ්‍යතාවයන්, ඒ ඇති වෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න එයාට අවබෝධය නෑ. එහෙම නේද? එයාට දෙන ලිපිකරු. ඒක ගැලපෙනවා එයාට. දෙන ලියුම හරියට කියලා ඇඩ්‍රස් එකට දීලා එන්න තියෙන. ප්‍රශ්නයක් නෑ. ඒක කරන්න පුළුවන්. එහෙනම් අපි පාරමිතා මොනවද වඩලා තියෙන අපේ ධාරිතා මොන ඒකට ගැළපෙන කමටහන තෝරගන්න එපායි. අපි ගන්න කෙලින්ම සරියුත් ආමරංගේ කමටාන. ගල් කෑ ගන්නවා. ඒක ගැලපෙන්නේ නැහැ ගැලපෙන්නේ. ඒක කරනවා. ගල උඩ වාඩිලා වඩනකොට ගල කෑ ගන්නවා. වඩන්න එපා. ගල පැලෙන්නද ඒක වඩන්න බෑ. ඒක අතරින් ඒක. ඒ ඒකමයි වඩන්නේ අපි. එහෙම දෘෂ්ටි තියෙන අපේ අපට ගැලපෙන එක අපි තෝරගන්නේ. ඒක සරියුත් ආමරංගට ගැලපුණා. අපි ඒක වඩලා තියෙන්න එපා. අපට ගැලපෙන්නේ දැන් අපිට සරල දේවල් අපිට කොච්චර තියෙනවද? දාන පාරමිතා මෙච්චර දා. හරි. ඒකට ගැළපෙන එකක් කරනවා. පඤ්ඤාව මෙච්චරද? ආ හරි. ඒකට ගැළපෙන එකක්. වීරිය නෑ නේද? ටිකයි තියෙන්නේ. එහෙනම් මේකට නිින්ද වැඩිපුර යනවා කම්මැලිකම වැඩි. වීරිය තියෙන ටිකයි. පැය භාගයක් පැයක් තමයි මට හරියට වීරිය තියෙන්නේ. ඒකට මොනවද කරන්න පුළුවන්? ඒ පැය භාගයට ගැළපෙන එකක් කරනවා. බලන්න කොච්චර සරලද කියලා. රුපියල් 25 කියන්නේ 25ට කැමැති ඒ ගැළපෙන කෑම එකක් ඕඩර් කරුවොත් කනේ පාර කන්නේ නැත්නම් බිල ගෙවලා එන්න පුළුවන්. අතේ 25ක් තියෙනවා 350කට ඕඩර් කරනවා. බිල ගෙවන්න සල්ලි නැහනේ. 25ට සරිලන විදිහට ඕඩර් කරන්න එපා. දැන් ඇත්තටම දැන් කමටන් වහන් දානෝනේ අපට. ඇයි? තියෙන්නේ පාරමිතා 20යි 100ට පිරিলা. 350කට ඕඩර් කරනවා. කුස්සියේ වේටර් වැඩ කරලා තපයන්නේ ගෙවන්න බෑ. වේටර් වැඩ කරලත් මාස 6ක් කරන්න ඕනේ. ඇයි එච්චර කාලා?